සම්මාදිට්ඨේ සුත්තම එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ත්‍යං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ බික්ඛෝ ආමන්තේසී ආවුසෝ බික්ඛවෝති ආවුසෝති කෝ තේ බික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුම් ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච සම්මා දිට්ඨි සම්මා දිට්ඨේති ආවුසෝ උච්චති චිත්තාවතානුකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිත්තේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති දෝරතෝපි කොමයන් ආවුසෝ ආගච්ඡයාම ආයස්මතෝ සාරිපුත්තස්ස සම්තිකේ ඒතස්ස භාසිතස්ස අත්ථ මඤ්ඤාතුම් සාදු වතායස්මන් තං යේව සාරිපුත්තං පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්තෝ ආයස්මතෝ සාරිපුත්තස්ස සුත්වා භික්ඛෝ ධාරෙස්සන්තේ තේ තේනහෞසෝ සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි තේ ඒවමාවුසෝති කොහොතේ බික්කෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුම් ආයස්මා සාරිපුත්තෝ ඒතදවෝච යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමං පනාවුසෝ අකුසලං කතමං අකුසල මූලං කතමං කුසලං කතමං කුසල මූලන්තේ පානාති පාතෝ කෝ ආවුසෝ අකුසලං අදින්නාදානං අකුසලං කාමේසු මිච්ඡාචාරෝ අකුසලං මුසාවාදෝ අකුසලං පිසුනා වාචා අකුසලං පරුසා වාචා අකුසලං සම්පප්පලාපෝ අකුසලං අවිජ්ජා අකුසලං ව්‍යාපාදෝ අකුසලං මිච්ඡාදිත්තේ අකුසලම් ඉදං වච්චතාවසෝ අකුසලම් කතමං චාවසෝ අකුසල මූලම් ලෝභෝ අකුසල මූලම් දෝසෝ අකුසල මූලම් මෝහෝ අකුසල මූලම් ඉදං උච්චතාවසෝ කුසල මූලම් කතමං චාවසෝ කුසලම් පාණාතිපාතා වේරමණී කුසලං අදින්නා දාන වේරමණී කුසලං කාමේසු මිච්ඡාචාරා වේරමණී කුසලං මුසාවාදා වේරමණී කුසලං පිසුනා වාචා වේරමණී කුසලං පරුසා වාචා වේරමණී කුසලං සම්පප්පලාපා වේරමණී කුසලං අනබිජ්ජා කුසලං අව්‍යාපාදෝ කුසලං සම්මා දිට්ඨේ කුසලං ඉදං උච්චතාවසෝ කුසලං කතමං චාවසෝ කුසල මූලං අලෝභෝ කුසල මූලං අදෝසෝ කුසල මූලං අමෝහෝ කුසල මූලං ඉදං උච්චතාවසෝ කුසල මූලං යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ එවං අකුසලං පජානාති එවං අකුසල මූලං පජානාති එවං කුසලං පජානාති එවං කුසල මූලං පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පටිගානුසයං පටිවිනෝදෙත්වා අස්මේතේ දෙච්චමානානුසයං සමෝහනෙත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්තං කරෝ හෝති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුග ශාස්ත්‍ර දිට්ඨි ධම්මේ අවේක්ෂාපසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ සාධාවසෝති කෝ තේ බික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තම් උත්තරින් පඤ්ඤහං ආපොච්චුං සියාපනාඋසෝ අඤ්ඤෝපි පරියායෝ යතා අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ ක්ෂයා ආවුසෝ යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ ආහාරංච පජානාති ආහාර සමුදයංච පජානාති ආහාර නිරෝධංච පජානාති ආහාර නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨේ හෝති උජුගතාස්සදිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ කතමෝ පනාඋසෝ ආහාරෝ කතමෝ ආහාර සමුදයෝ කතමෝ ආහාර නිරෝධෝ කතමෝ ආහාර නිරෝධ ගාමිනී පටිපදාති චත්තාරෝ මේ ආවුසෝ ආහාරා භූතානං වා සත්තානං තිතියා සම්භවේසීනං වා අනුග්‍රහාය කතමේ චත්තාරෝ කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකෝ වා සුකමෝ වා පස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතනා තතියා විඥානං චතුත්ථං තණ්හා සමුදයා ආහාර සමුදයෝ තණ්හා නිරෝධා ආහාර නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආහාර නිරෝධ ගාමිනී පටිපදා සේයතිදම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධේ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ එවං ආහාරං පජානාති එවං ආහාර සමුදයං පජානාති එවං ආහාර නිරෝධං පජානාති එවං ආහාර නිරෝධ ගාමිනින් පටිපදම් පජානාති සෝ සම්බසෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අස්මේතේ දිට්ඨි මානානුසයං සමෝහනෙත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිට්ඨේව ධම්මේ දුක්ඛසන්තං කරෝ හෝති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ ආහාර වාරෝ සාධාවසෝති කෝතේ බික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤහං ආපොච්චුං ශ්‍රියාපනා උසෝ අඤ්ඤෝපි පරියායෝ යතා අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති තේයාලම් ආගතෝ ඉමං සද්ධම්මන්ති සියා ආවුසෝ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ දුක්ඛං ච පජානාති දුක්ඛ සමුදයං ච පජානාති දුක්ඛ නිරෝධං ච පජානාති දුක්ඛ නිරෝධගාමිනින් පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතස්ස දිට්ඨේ ධම්මේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ කතමම් පනාවුසෝ දුක්ඛං කතමෝ දුක්ඛ සමුදයෝ කතමෝ දුක්ඛ නිරෝධෝ කතමා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සු පායාසාපි දුක්ඛා යම් පින්චං නලබති සම්පි දුක්ඛං සංකෙත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං උච්චතාවසෝ දුක්ඛං කතමෝචාවසෝ දුක්ඛ සමුදයෝ යායන් සංහා පෝනෝ භවිකා නන්දි රාග සාගතාත් తත්‍ර తත්‍රාభిනන්දිනේ සෙය්‍යති දම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා අයං උච්චතාවසෝ දුක්ඛ සමුදයෝ කතමෝ චාවසෝ දුක්ඛ නිරෝධෝ යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අයං උච්චතාවසෝ දුක්ඛ නිරෝධෝ කතමාචාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සේයති දම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යතෝකෝ ආහුසෝ අරිය ශාවකෝ එවං දුක්ඛං පජානාති එවං දුක්ඛ සමුදයං පජානාති එවං දුක්ඛ නිරෝධං පජානාති එවං දුක්ඛ නිරෝධගාමින් පටිපදං පජානාති සෝ සබ්බසෝ රාගානුසයම් පහාය පටිඝානුසයම් පටිවිනෝදෙත්වා අස්මේති දිත්තේ මානානුසයන් සමෝහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්තං කරෝ හෝති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ සච්ච වාරෝ සාධාව සෝති කෝතේ බික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤහං ආපුච්චුං සියාපනාවසෝ අඤ්ඤෝපි පරියායෝ යතහ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති පේයාලම් ආගතෝ ඉමං සද්ධම්මන්තේ සියා ආවුසෝ යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ ජරා මරණංච පජානාති ජරා මරණ සමුදයංච පජානාති ජරා මරණ නිරෝධංච පජානාති ජරා මරණ නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමං පනා උසෝ ජරා මරණම් කතමෝ ජරා මරණ සමුදයෝ කතමෝ ජරා මරණ නිරෝධෝ කතමා ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාති යාතේ සන්තේ සංසත්තානම් සම්හි සම්මි සත්තනිකායේ ජරාජීරණතා ඛණ්ඩෙච්ඡං පාලෙච්ඡං වලිත්තචතා ආයුනෝ සංහානේ ඉන්ද්‍රයානම් පරිපාකෝ අයං උච්චතාවුසෝ ජරා කතමංචාවුසෝ මරණම් යාතේ සන්තේ සංසත්තානං සම්හා සම්හා සත්තනිකායා චුතිචවනතා බේදෝ අන්තරධානං මච්චු මරණං කාලකිරියා කන්ධානං බේදෝ කලේබරස්සනික්කේපෝ ඉදං උච්චතා උසෝ මරණං ඉති අයංච ජරා ඉදංච මරණං ඉදං උච්චතා උසෝ ජරා මරණං ජාති සමුදයා ජරා මරණ සමුදයෝ ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදා සේයතිදම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධේ යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ එවං ජරා මරණං පජානාති එවං ජරා මරණ සමුදයං පජානාති එවං ජරා මරණ නිරෝධං පජානාති එවං ජරා මරණ නිරෝධ ගාමිනින් පටිපදං පජානාති සෝ සම්බසෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝ දෙත්වා පේයාලම් එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති ජරා මරණ වාරෝ සාධාවසෝති කෝතේ බික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤහං ආපොච්චුං ශ්‍රියාපනාවසෝ අඤ්ඤෝපේ පරියායෝ පේයාලම් ආගතෝ ඉමං සද්ධම්මන්තේ සියා ආවුසෝ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ ජාතිංච පජානාති ජාති සමුදයංච පජානාති ජාති නිරෝධංච පජානාති ජාති නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගසාස්ස දිට්ඨේ ධම්මේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමා පනා උසෝ ජාතේ කතමෝ ජාති සමුදයෝ කතමෝ ජාති නිරෝධෝ කතමා ජාති නිරෝධ ගාමිනී පටිපදාති යාතේ සන්තේ සංසත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාතේ සංජාතේ ඔක්칸තේ අබිනිබ්බත්තේ කණ්ඩානං පාතු භාවෝ ආයතනානං පටිලාභෝ අයං වොච්චතා උසෝ ජාති භව සමුදයෝ ජාති සමුදයෝ භව නිරෝධා ජාති නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ජාති නිරෝධගාමිනී පටිපදා සේයති දම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ එවං ජාතින් පජානාති එවං ජාති සමුදයං පජානාති එවං ජාති නිරෝධං පජානාති එවං ජාති නිරෝධ ගාමිනින් පටිපදං පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පේයාලම් එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ ජාතේ වාරෝ සාධාඋසෝති කෝතේ භික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤහං ආපොච්චුං සියාපනෞසෝ අඤ්ඤෝපේ පරයායෝ තේයාලං ආගතෝ ඉමං සද්ධම්මන්තේ සියා ආවුසෝ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ භවංච පජානාති භව සමුදයංච පජානාති භව නිරෝධංච පජානාති භව නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ කතමෝ පනාඋසෝ භවෝ කතමෝ භව සමුදයෝ කතමෝ භව නිරෝධෝ කතමා භව නිරෝධ ගාමිනී පටිපදාති තයෝ මේ ආවසෝ භව කාම භවෝ රූප භවෝ අරූප භවෝ උපාදාන සමුදයා භව සමුදයෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ භව නිරෝධ ගාමිනී පටිපදා සේයතිහෙදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධේ යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ එවං භවං පජානාති එවං භව සමුදයං පජානාති එවං භව නිරෝධං පජානාති එවං භව නිරෝධ ගාමිනී පටිපදම් පජානාති සෝ සම්බසෝ රාගානුසයං පහාය පෙය්‍යාලම් එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ භවවාරෝ සාධාවසෝති කෝතේ බික්කෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන් සංසාරිපුත්තං උත්තරින් පඤ්ඤහං ආපුච්චුම් සියාපනාවසෝ අඤ්ඤෝපේ පරියායෝ පෙය්‍යාලම් ආගතෝ ඉමං සද්ධම්මන්තේ සියා ආවුසෝ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ උපාදානංච පජානාති උපාදාන සමුදයංච පජානාති උපාදාන නිරෝධංච පජානාති උපාදාන නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡා ප්‍රසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමං පනාවසෝ උපාදානම් කතමෝ උපාදාන සමුදයෝ කතමෝ උපාදාන නිරෝධෝ කතමා උපාදාන නිරෝධ ගාමිනී පටිපදාති චක්කාරිමානි ආවසෝ උපාදානානේ කාමෝපාදානං, දිට්ඨුපාදානං, සීලබ්බතුපාදානං, අත්ථභාව උපාදානං, තණ්හා සමුදයා උපාදාන සමුදයෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ උපාදාන නිරෝධ ගාමිනී පටිපදා සේයතේදම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ එවං උපාදානං පජානාති එවං උපාදාන සමුදයං පජානාති එවං උපාදාන නිරෝධං පජානාති එවං උපාදාන නිරෝධ ගාමිනින් පටිපදං පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පෙය්‍යාලම් එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ උපාදාන වාරෝ සාධාවසෝති කෝතේ බික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤාං ආපොච්චං සියාපනාවසෝ අඤ්ඤෝපි පරියායෝ පෙය්‍යාලම් ආගතෝ ඉමං සද්ධම්මන්තේ සියා ආවුසෝ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ තණ්හං ච පජානාති තණ්හා සමුදයං ච පජානාති තණ්හා නිරෝධං ච පජානාති තණ්හා නිරෝධ ගාමිනින් පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ කතමා පනාඋසෝ තණ්හා කතමෝ තණ්හා සමුදයෝ කතමෝ තණ්හා නිරෝධෝ කතමා තණ්හා නිරෝධ ගාමිනී පටිපදා චෛමේ ආවසෝ තණ්හා කායා රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටම්බ තණ්හා ධම්ම තණ්හා වේදනා සමුදයෝ තණ්හා සමුදයෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තණ්හා නිරෝධ ගාමිනී පටිපදා සේයති ධම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ එවං සංහං පජානාති එවං සංහා සමුදයං පජානාති එවං සංහා නිරෝධං පජානාති එවං සංහා නිරෝධ ගාමිනින් පටිපදම් පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පෙය්‍යානම් එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ තණ්හා වාරෝ සාදාවසෝති කෝතේ බික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤහං ආපොච්චුං සියාපනා උසෝ අඤ්ඤෝපේ පරියායෝ පෙය්‍යාලම් ආගතෝ ඉමං සද්ධම්මන්තේ සියා ආවුසෝ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ වේදනංච පජානාති වේදනා සමුදයංච පජානාති වේදනා නිරෝධංච පජානාති වේදනා නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවෙච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමා පනාවුසෝ වේදනා කතමෝ වේදනා සමුදයෝ කතමෝ වේදනා නිරෝධෝ කතමා වේදනා නිරෝධ ගාමිනී පටිපදාති චෛමේ ආවසෝ වේදනා කායා චක්ඛෝ සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගහන සම්පස්සජා වේදනා ජීවහා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදනා මනෝ සම්පස්සජා වේදනා පස්ස සමුදයා වේදනා සමුදයෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ වේදනා නිරෝධ ගාමිනී පටිපදා සේයති දම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධේ යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ එවං වේදනං පජානාති එවං වේදනා සමුදයං පජානාති එවං වේදනා නිරෝධං පජානාති එවං වේදනා නිරෝධ ගාමිනින් පටිපදං පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පෙය්‍යාලම් එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති වේදනා වාරෝ සාධාව සෝති කෝතේ බික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං ආපුච්ඡං සියාපනා උසෝ අඤ්ඤෝපි පරියායෝ තේයාලම් ආගතෝ ඉමං සද්ධම්මන්තේ සියා ආවුසෝ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ පස්සංච පජානාතේ පස්ස සමුදයංච පජානාතේ පස්ස නිරෝධංච පජානාතේ පස්ස නිරෝධ ගාමිනී පටිපදංච පජානාතේ එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස දිට්ඨි ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමෝ පනාවසෝ පස්සෝ කතමෝ පස්ස සමුදයෝ කතමෝ පස්ස නිරෝධෝ කතමා පස්ස නිරෝධ ගාමිනී පටිපදා චෛමේ ආවසෝ පස්ස කායා චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගහන සම්පස්සෝ ජීවහා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ සලායතන සමුදයා පස්ස සමුදයෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ පස්ස නිරෝධගාමිනී පටිපදා සේයතිදම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ එවං පස්සං පජානාති එවං පස්ස සමුදයං පජානාති එවං පස්ස නිරෝධං පජානාති එවං පස්සය නිරෝධ ගාමිනී පටිපදම් පජානාති සෝ සම්බසෝ රාගානුසයං පහාය තේයාලම් එත්තාවතාපි කෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ච ප්‍රසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ පස්ස වාරෝ සාධාඋසෝති කෝතේ බික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤහං ආපුච්චුං සියාපනා උසෝ අඤ්ඤෝපි පරියායෝ පේයාලම් ආගතෝ ඉමං සද්ධම්මන්තේ සියා ආවුසෝ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ සලායතනං ච පජානාති සලායතන සමුදයං ච පජානාති සලායතන නිරෝධං ච පජානාති සලායතන නිරෝධ ගාමිනී පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමං පනාවුසෝ සලායතනම් කතමෝ සලායතන සමුදයෝ කතමෝ සලායතන නිරෝධෝ කතමා සලායතන නිරෝධගාමිනී පටිපදාති චෛමානි ආවසෝ ආයතනානි චක්ඛායතනං සෝතායතනං ගහනායතනං ජීවහායතනං කායායතනං මනායතනං නාම රූප සමුදයා සලායතන සමුදයෝ නාම රූප නිරෝධා ශලායතන නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සලායතන නිරෝධ ගාමිනී පටිපදා සේයතේදම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධේ යතෝ කෝ ආවසෝ අරේ ශාවකෝ එවං සලායතනං පජානාති එවං සලායතන සමුදයං පජානාති එවං සලායතන නිරෝධං පජානාති එවං සලායතන නිරෝධ ගාමිනී පටිපදං පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය තේයාලම් එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවේච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සලායතන වාරෝ සාධාවුසෝති කෝතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දෙත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං ආපුච්ඡම් සියාපනාවසෝ අඤ්ඤෝපි පරයායෝ පේයාලම් ආගතෝ ඉමං සද්ධම්මන්තේ සියා ආවසෝ යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ නාම රූපං ච පජානාති නාම රූප සමුදයං ච පජානාති නාම රූප නිරෝධං ච පජානාති නාම රූප නිරෝධගාමිනී පටිපදං ච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ කතමං පනාවසෝ නාම රූපං කතමෝ නාම රූප සමුදයෝ කතමෝ නාම රූප නිරෝධෝ කතමා නාම රූප නිරෝධගාමිනී පටිපදාති වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ ඉදං උච්චතාවසෝ නාමං චත්තාරිච මහා බොහෝතානේ චතුන්නං ච මහා බොහෝතානම් උපාදාය රූපං ඉදං උච්චතාවසෝ රූපං ඉති ඉදං ච නාමං ඉදං ච රූපං ඉදං උච්චතාවසෝ නාම රූපං විඥාන සමුදයෝ ආ නාම රූප සමුදයෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ නාම රූප නිරෝධ ගාමිනී පටිපදා සේයතිහෙදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ එවං නාම රූපං පජානාති එවං නාම රූප සමුදයං පජානාති එවං නාම රූප නිරෝධං පජානාති එවන්නාම රූප නිරෝධ ගාමිනී පටිපදම් පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පේයාලම් එත්තාවතාපි කෝ ආහුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ नाम रूप वारो साधावसोति कोते दिक्को आयस्मतो सारिपुत्तस्स भासितम् अभिनन्दित्वा अनुमोदित्वा आयस्मन्तम् सारिपुत्तम् उत्तरिम् पञ्जहम् आपुच्छुम् स्यापनावसो अन्योऽपि पर्यायो पेय्यालम् ආගතෝ ඉමං සද්ධම්මන්තේ සියා ආවුසෝ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ විඥානංච පජානාතේ විඥාන සමුදයංච පජානාතේ විඥාන නිරෝධංච පජානාතේ විඥාන නිරෝධගාමිනී පටිපදංච පජානාතේ එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමං පනාවුසෝ විඥානං කතමෝ විඥාන සමුදයෝ කතමෝ විඥාන නිරෝධෝ කතමා විඥාන නිරෝධ ගාමිනී පටිපදාතේ චෛමේ ආවසෝ විඥාන කායා චක්කු විඥානං සෝත විඥානං ගහන විඥානං දිවහා විඥානං කාය විඥානං මනෝ විඥානං සංඛාර සමුදය ආ විඥාන සමුදයෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ විඥාන නිරෝධ ගාමිනී පටිපදා සේයතිදම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සතේ සම්මා සමාධේ යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ එවං විඥානං පජානාති එවං විඥාන සමුදයං පජානාති එවං විඥාන නිරෝධං පජානාති එවං විඥාන නිරෝධ ගාමිනින් පටිපදම් පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පේයාලම් එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවේච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ විඥාන වාරෝ සාධාව සෝති කොහොතේ බික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං ආපුච්චුං සියාපනාවසෝ අඤ්ඤෝ පේ පරයායෝ පේයාලම් ආගතෝ ඉමං සද්ධම්මන්තේ සියා ආවසෝ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ සංඛාරේච පජානාති සංඛාර සමුදයංච පජානාති සංඛාර නිරෝධංච පජානාති සංඛාර නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්සදෙත්තේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ කතමේ පනාඋසෝ සංඛාරා කතමෝ සංඛාර සමුදයෝ කතමෝ සංඛාර නිරෝධෝ කතමා සංඛාර නිරෝධ ගාමිනී පටිපදාතේ තයෝ මේ ආවසෝ සංඛාරා කාය සංඛාරෝ වචේ සංඛාරෝ චිත්ත සංඛාරෝ අවිජ්ජා සමුදයා සංඛාර සමුදයෝ අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සංඛාර නිරෝධ ගාමිනී පටිපදා සේය තේදම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ එවං සංඛාරේ පජානාති එවං සංඛාර සමුදයං පජානාති එවං සංඛාර නිරෝධං පජානාති එවං සංඛාර නිරෝධ ගාමිනින් පටිපදම් පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අස්මේතේ දෙක්ඛිමානානුසයං සමෝහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ සංඛාර වාරෝ සාධාව සෝති කෝතේ භික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං ආපොච්චුම් සියාපනා උසෝ අඤ්ඤෝපි පරියායෝ පේයාලම් ආගතෝ ඉමං සද්ධම්මන්තේ සියා ආවුසෝ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ අවිජ්ජංච පජානාති අවිජ්ජා සමුදයංච පජානාති අවිජ්ජා නිරෝධංච පජානාති අවිජ්ජා නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දෙත්තේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමා පනා උසෝ අවිජ්ජා කතමෝ අවිජ්ජා සමුදයෝ කතමෝ අවිජ්ජා නිරෝධෝ කතමා අවිජ්ජා නිරෝධ ගාමිනී පටිපදා යංකෝ ආවුසෝ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං උච්චතාවසෝ අවිජ්ජා ආසව සමුදයා අවිජ්ජා සමුදයෝ ආසම නිරෝධා අවිජ්ජා නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අවිජ්ජා නිරෝධ ගාමිනී පටිපදා සේයතිදම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධේ යතෝ කෝ ආවුසෝ අරිය ශාවකෝ එවං අවිජ්ජං පජානාති එවං අවිජ්ජා සමුදයං පජානාති එවං අවිජ්ජා නිරෝධං පජානාති එවං අවිජ්ජා නිරෝධ ගාමිනින් පටිපදං පජානාති සෝ සම්බසෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අස්මේති දෙට්ඨේ මානානුසයං සමෝහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති එත්තාවතාපිකෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිත්තේ හෝති උජුගතාස්ස දිත්තේ ධම්මේ අවෙච්ඡ ප්‍රසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්තේ අවිජ්ජාවාරෝ සාධාවසෝති කොහොතේ බික්ඛෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා ආයස්මන්තං සාරිපුත්තං උත්තරින් පඤ්ඤං ආකුච්ඡං ක්‍රියාපනාවසෝ අඤ්ඤෝපි පරියායෝ යතා අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සියා ආවුසෝ යතෝකෝ ආවුසෝ අරිය ශාවකෝ ආසවංච පජානාති ආසව සමුදයංච පජානාති ආසව නිරෝධංච පජානාති ආසව නිරෝධ ගාමිනින් පටිපදංච පජානාති එත්තාවතාපි කෝ ආවසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති කතමෝ පනාඋසෝ ආසවෝ කතමෝ ආසව සමුදයෝ කතමෝ ආසව නිරෝධෝ කතමා ආසව නිරෝධ ගාමිනී පටිපදාති තයෝ මේ ආඋසෝ ආසවා කාමාසවෝ භවාසවෝ අවිජ්ජාසවෝ අවිජ්ජා සමුදයා ආසව සමුදයෝ අවිජ්ජා නිරෝධා ආසව නිරෝධෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආසව නිරෝධ ගාමිනී පටිපදා සේයතේදම් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි යතෝ කෝ ආවසෝ අරිය ශාවකෝ එවං ආසවං පජානාති එවං ආසව සමුදයං පජානාති එවං ආසව නිරෝධං පජානාති එවං ආසව නිරෝධ ගාමිනින් පටිපදං පජානාති සෝ සබ්බසෝ රාගානුසයං පහාය පටිඝානුසයං පටිවිනෝදෙත්වා අස්මේති දික්ඛිමානානුසයං සමෝහනිත්වා අවිජ්ජං පහාය විජ්ජං උප්පාදෙත්වා දික්ඛේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති එත්තාවතාපි කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨේ හෝති උජුගතාස්ස දිට්ඨේ ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති ආශව වාරෝ ඉදම වෝච ආයස්මා සාරිපුත්තෝ අත්තමනාතේ භික්ඛු ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අබිනන්දුන්තේ සම්මාදිට්ඨේ සුත්තං නවමං බහනකසේරාණං උද්දානගාථා දුක්ඛං ජරා මරණං උපාදානං සලායතනං නාම රූපං විඥානං ඡපදේ කතමං පනා උසෝව දානකෝ ජාති තණ්හා ච වේදනා අවිජ්ජානෝ චතුක්ඛමෝ යා චත්තාරි පදේ කතමා පනා උසෝ වදානකෝ ආහාරෝ ච බහෝ පස්සෝ සංඛාරෝ ආශ්‍රව පංචමෝ යෝ පංච පදේ කතමෝ පනා උසෝ වදානකෝ කතමන්තේ චබ්බිදං බුත්තං කතමානේ චතුබ්බිදා කතමෝ පංචවිධෝ වුත්තෝ සබ්බ සංඛානං පංචදස පදානි ചാති